ඒ අපේ හාමුදුරුවනේ මගේ දෙවැනි ප්‍රශ්නේ අපේ හාමුදුරුවෝ අපි අර අසෘතවත් පෘථග්ජනෙක්වත් නොවි අපිට විඤ්ඤූ පුද්ගලයෙක් වීම සඳහා ආරම්භයක්වත් ගත නොහැකි නේද? ඒ කියන්නේ අපේ අසෘතවත් පෘථග්ජනෙක් වෙලා නෙවෙයි අඩුම ගානේ ශ්‍රෘතවත් පෘථග්ජනෙක්වත් නොවි අපිට පුළුවන් වෙයිද මේ ඇත්තටම උදාහරණයක් විදිහට දැන් එහෙම නොවුනොත් අපිට කාලාම සූත්‍රයේ මුල් ටිකම අර විචිකිච්ඡාව සඳහාම පාවිච්චි වෙන්නත් ඉඩ තියෙනවා නේද අපිට. ඒකම තමයි දැන් වෙලා තියෙන්නේ. ඉතින් අශ්‍රතවත් ප්‍රතඥ භාවයේ ඉඳගෙන සුතවත් විඤ්ඤෝ පුරුෂයෙකුට දේශනා කළ ආම්පන්න පාවිච්චි කරන්න හදා. එතකොට ඉතින් Tamanටත් අනුන්ටත් අනර්ථය තමයි සිද්ධ වෙන්නේ. බයිසිකලයක් වැදපු මිනිස්සේ ප්ලේන් එකක් අරගෙන යන්න ගියන් පස්සේ කොහොම දෙයක් වෙයිද? ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. මට හිතෙන්නේ අපේ හාමුදුරනේ මේ හුඟක් වෙලාවට වෙන්නේ මම තාර්කිකයි මම සුදුසුකම් ලත් නැත්නම් මම උගත් කියලා හුවා දැක්වීම සඳහා අර මං හිතන්නේ ආත්ම ස්වභාවයෙන් යුතුව ආලාම සූත්‍රයේ මුල් කොටස තමාගේ කරගෙන තමා හුවා දැක්වීමට පාවිච්චි කිරීමක් වගේ එකක් තමයි මම හිතන්නේ අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මට හිතන්නේ අපේ ආහුඳුනේ අපි ගොඩක් වෙලාවට අහන්නේ වර්ධවාගත් කාලාම සූත්‍රය නේද? ඒ පිළිබඳ සැබෑ විග්‍රහයක් නැතුව. ඒකයි අපි මුලින්ම කිව්වේ සමහර කෙනෙක් මේක අවියක් හැටියට පාවිච්චි කරනවා අනිත් අය පාලනය කරන්න අනිත් අයට පීඩා කරන්න සමහර අය ඒක පලිහක් හැටියට පාවිච්චි කරනවා තමන් පරිස්සම් වෙන්න තමන් රැකෙන්න සමහරු අය නොදන්නාකම නිසා මේක එහාට මෙහාට වනවනවා ඉතින් ඔය අතර ඊටාම කලාතුරකින් ටික දෙනෙක් ඉන්නට පුළුවන් ඒක කැඩපතක් හැටියට තමන් විනිවිද දකිමින් යථාර්ථය තේරුම් ගන්න පාවිච්චි කරන අය බහුල වෙන්නේ අර දෙතුන් පිරිස තමයි. එහේ අපේ ආමුදුනේ. තෙරුවන් සරණයි.